ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී දේශනා කරපු බොහොම අපූර්ව සූත්‍රයක් ගැන ඒ තමයි නිවාප සූත්‍රය. ඔව් නිවාප සූත්‍රය. මේකේදී හරි ලස්සන උපමාවක් භාවිතා වෙනවා නේද අර නිල් තනකොළ කොරටුවක් ගැන හරියටම හරි. අපි අද ගැඹුරින් කතා කරමු මේ නිවාප සුත්තං නිල් තනකොළ කොරටුව උපමා කොට වදාළ දෙසුම කියන මූලාශ්‍රය ඇසුරෙන් අපේ අරමුණ තමයි තින් මේ උපමාවෙන් කියවෙන ඇලීම් සහ මිදීම ගැන තියෙන කාරණා ටික පැහැදිලි කරගන්න එක. හ්ම් ඒක ඊටාම වැදගත්. මොකද මේ උපමාවෙන් කියවෙන්නේ අර කපටි මුවවැද්දෙක් ගැනයි මුවන් රංචු හතරක් ගැනයි වැද්දා තනකොළ වවන්නේ ඒක කියන්න ඕනේ මුවන්ට ආදරයටවත් හිතසුව පිණිසවත් නෙමෙයි. එහෙම නෙවෙයි නේද? අරමුණ වෙනමකක්. ඔව් සම්පූර්ණව වෙනස්. උගේ අරමුණ උන්න රවට්ටලා අල්ලගන්න එක. ඌ හිතන්නේ මේ තනකොළ දැක්කම මුවන්ට සිහිය නැති වෙයි. මත් වෙයි. එතකොට ඉතින් මට ඕන විදිහට උන්න අල්ලගන්න පුරවන් කියලා. හරිම කපටි අදහස. එතකොට පළවෙනි මුවන් රංචුවේ එනවනේ. ඒ අයට මොකද වෙන්නේ? ඒ අය ඉකි කෙලින්ම එනවා. අර තනකොළවල රසයට, අර පෙනුමට ඒකට සම්පූර්ණයෙන්ම මුලා වෙනවා. ඒ කියන්නේ මුසපත් වෙනවා. සිහිය නැති වෙනවා වගේ. ඔව් සීයන අතිකරගෙන ප්‍රමාද වෙලා හොඳට රස විඳ විඳ කනවා. ඉතින් මොකද වෙන්නේ? ලේසියෙන්ම අර වැද්දට අහු වෙනවා. මේක තමයි ඉතින් බුදුදහමේ කියන විදිහට අර පංචකාම ගුණයන් කියන තනකොළ වලට ඇලීලා සිහි මුලා වෙලා ප්‍රමාද වෙලා මාර්යා කියන වැද්දට හසු වෙන පළමු මාර්ගය. හරි. ඒක තමයි පළවෙනි කණ්ඩායම. එතකොට දෙවෙනි රංචුව. එයා අර පළවෙනි ආයට විච්ච දේ දකින්නව නේද? ඔව් ඔව් දකින්නවා. දැකලා ඉතින් හොඳටම බය වෙනවා. බය වෙලා හිතනවා අපෝ අපි නම් ওই කොරටුවේ තියෙන පැත්ත පළාතේවත් යන්නේ නැහැ කියලා. සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. අයින් වෙලා කැලේ ඇතුළටම යන්නවා. ඒ කියන්නේ ඒ අය අර කාමෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙන්න උත්සාහ කරනවා. ඒක හොඹයි වගේ නේද? එතකොට ගැලවෙන්න පුළුවන් වෙන්න එපායි. හ්ම්. එහෙම හිතුවට ඒකෙත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද වෙන්නේ? ටික කාලයක් යනකොට නියඟයක් එහෙම එනවා. ආ, පායන කාලයක්. ඔව් පායන කාලයක්. එතකොට කන්න ගොන්න වැතුව යනවා. කැලේ ඇතුලෙත් කෑම හිඟ වෙනවා. ඉතින් මේ මෝ ටික දුර්වල වෙනවා. ශරීරය දුර්වල වෙනකොට හිතේ තිබ්බ වීරියත් නැති වෙලා යනවා. හිතත් වැටෙනවා. හරියටම හරි. හිත වැටුනම අර පරණ දැන මතක් වෙනවා. අන්තිමේදී වෙන කරන්න දෙයක් නැතුව ආයමත් අර තනකොළ කොරටුවටම එනවා. ඇවිල්ලා ඉතින් අර විදිහට මූලවරලා අර වැද්දාට අහු වෙනවා. ඒ කියන්නේ අර අන්තියටම ගිහින් කාමයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න එක ඒකත් අන්තිමට හරියන විසඳුමක් නෙවෙයි වගේ. ශාරීරිය දුර්වල වුණාම හිතත් දුර්වල වෙලා ආයෙත් අර පැත්තටම ඇදෙනවා. ඒක තමයි බුදුදහමේ දේශනා කරන්නේත් ඒකනේ අත්ත කිලම තාන යෝගය. ඒ කියන්නේ ශාරීරියට අන්ත දුක් දීම. ඒක නිවන මාර්ගය නෙවෙයි. ඒකෙන් හිත ශක්තිමත් වෙන්නේ නැහැ. භාවනාව දියුණු කරගන්නත් බෑ. ඒ නිසා අර දෙවෙනි රංචුව වගේ ශමන බ්‍රාහ්මණියොත් ඒ කියන්නේ අන්ත දුෂ්කර ප්‍රතිපatti අනුගමනය කරන අයත් අන්තිමට මායාවෙන් ගැලවෙන්නේ නැහැ ආයෙමත් කාමයන්ට එදිලා යනවා හරිම ගැඹුරු කාරණයක් ඒතකොට තුමිරි රංචුව මට මතක විදියක ඒ අය ටිකක් අර උපායශීලී වෙන්න හදනව නේද? ඕ ඕ ඒයාගේ හිතනවා අපි අර දෙගොල්ලෝ වගේ මෙවෙයි අපි ටිකක් කල්පනාවෙන් වැඩ කරමු කියලා. ඒ අයගේ අදහස තමයි අපි කොරටුව කිට්ටුවම läගගෙනෙමු. හැබැයි අර පළගෙන අය වගේ මුලා වෙන්නෙත් නෑ. දෙවෙනි අය වගේ සම්පූර්ණයෙන් අයින් වෙන්නෙත් නෑ. සිහියෙන් ප්‍රමාද නොවි අවශ්‍ය ප්‍රමාණයට තනකොළ කමු කියන එක. ඒක අහන්න ඉන්නකොට නම් ටිකක් බුද්ධිමත් වගේ පේනවා. සිහියෙන් ඉන්න ගමන් අවශ්‍ය දේ ගන්නවා. පේනවා. පේනවා. හැබැයි ඒකෙත් තියෙනවා හරි සියුම් උගුලක්. ඒ මොකද? ඒ ඒ අයට අහුවෙනෝ නේද අන්තිමට? අහුවෙනවා. අනිවාර්යෙන්ම අහුවෙනවා. මොකද වෙන්නේ? වැද්ද හරි කපටි. ඌ බලනවා ආ මේ රංචුව හරි තක්කඩි වගේ කට්ට කල්පනාවක් තියෙන්නේ. හ්ම්. වැද්දයි වැදි පිරිසයි එකතු වෙලා අර තනකොළ කොරටුව වටේට උන්ට නොදැනෙන්න නොපෙනෙන ලොකු වැටක් ගහනවා. දඬු වැටක් වගේ. වට කරනවා. ඔව්. වට කරලා උන් läගලා ඉන්න තැන හොයාගන්න කම්ම ඒ වැට හදනවා. හොයාගෙන ඉවර වෙලා මුළු රංචුවම කොටු කරගෙන අල්ල ගන්නවා. අනේ, මේ උපායත් හරි ගියේ නෑ එතකොට බුදුදහමේ මේක පැහැදිලි කරන්නේ කොහොමද? ඒ කියන්නේ අර ශ්‍රමණ බ්‍රාහමණයින්ට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක තමයි වැදගත්. මේ තුන්වෙරි රංචුව වගේ ශ්‍රමණ බ්‍රාහමණයෝ ඉන්නවා. ඒ අය අර පංචකාමයට කෙලින්ම ඇලෙන්නේ නැතුව සිහියෙන් ඉන්න උත්සාහ කරනවා තමයි. හැබැයි ඒ අය වෙලත් දෙයකට තදින්න හුවෙනවා. ඒ තමයි වැරදි දෘෂ්ටි. වැරදි දෘෂ්ටිය කිය. ඒ කියන්නේ ලෝකය ගැන, ආත්මය ගැන, ජීවිතය ගැන තියෙන වැරදි අදහස්. උදාහරණයක් විදියට ලෝකය සදාකාලිකයි කියලා හිතන එක. එහෙම නැත්නම් ලෝකය සදාකාලික නැහැ. මරණින් පස්සේ මුකුත්ම නැහැ කියලා හිතන එක. ආත්මයක් තියෙනවා, ආත්මයක් නැහැ වගේ එකිනෙකට පරස්පර අන්තවාදී අදහස්. ආ ඒ වගේ දේවල් වලට තදින් බැඳෙනවා. ඔව්. තදින් බැඳිලා ඒකම තමයි හරි කියලා හිතාගෙන ඉන්නවා. අන්න ඒ වැරදි දැක්ම තමයි අර වැද්ද ගහපු දඬු වැට වගේ. ඒකට කොටු වෙලා ඒ අයත් මායාගින් කියන්නේ සසර දුකින් ගැලවෙන්නේ නැහැ. අර සිහිනෙන් ඉඳගත් උත්සාහය වැරදි දැක්ම නිසා වැඩක් නැතිව යනවා. හරිඟ පැහැදිලි. එතකොට දැන් ඉතුරු වෙන්නේ හතරවෙනි රංචුව. ඒ අය තමයි අහනම් කොහොම හරි ගැලවෙන්නේ. කොහොමද ඒක වෙන්නේ? ඒ අය මොකක්ද වෙනස් විදිහට කරන්නේ? හතරවෙනි රංචුව තමයි ඇත්තටම බුද්ධිමත්. ඒ අය අර කලින් රංචු තුනටම රෙච්ච දේ ගැන බොහොම ගැඹුරින් කල්පනා කරනවා. ඒ අය පාඩමක් ඉගෙන ගන්නවා. අනිත් අයගේ අත්වැරදීම් වලින්? ඔව්. ඉගෙනගෙන අය තීරණය කරනවා අපි මේ වැද්දටවත් උගේ පිරිසටවත් ලේසියෙන් ළඟා වෙන්න බැරි තැනක ලැබුම් ගමු කියලා. ගැන බොහොම ආරක්ෂිත දුර තැනක. ආ ඒ කියන්නේ භෞතිකව දුරතන දැනටම වෙන අර්ථයක්ද තියෙන්නේ. මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ඒක මානසික තලයක් ගැන කියන කතාවක්. ඒ කියන්නේ මායයට ගෝචර නොවන මායාවේ බලපෑමට හසු නොවන මානසික මට්ටමකට හිත පිහිටුවා ගන්න එක. ඒක තමයි අර ළඟාවිය නොහැකි තැන. හරියටම හරි. එතනට වෙලා ඒ කියන්නේ ඒ මානසික මට්ටමේ ඉඳගෙන තමයි ඒ අය සිහියෙන් මුලා නොවි අප්‍රමාදීව අර අවශ්‍ය ප්‍රමාණයට පංචකාම ගුණයන් පරිහරණය කරන්නේ. හරියට අර මුව ටික දුරීදන් ඒවිත් බයෙන් සිහියෙන් තනකොළ ටික කාලයනවා වගේ. එතකොට වැද්දට ඒ අයව අල්ලගන්න බැරිද? වැද්දටයි වෙදි පිරිසටයි ඒ හතරවෙනි රංචුව läගලා ඉන්න තැන හොයා ගන්නවත් බෑ. ඒක එයාට අහු වෙන්නේ නෑ. ඉතින් වැද්ද හිතනවා හරි මේ රංචුව හොයන්න ගියොත් අනිත් රංචුත් බය වෙලා පැනලා යයි. ඒ නිසා මේ හතරවෙනි රංචුව ගැන මම මැදහත් වෙන්නම් කියලා. ඒ කියන්නේ උන් ගැන හොයන්නේ නැතුව ඉන්නවා. ඒ නිසා ඒ රංචුව විතරක් බේරෙනවා. හරිම ආශ්‍රමත් කතාවක්. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට මොකක්ද මේ මායයට ළඟා වෙන්න බැරි අර ආරක්ෂිත මානසික තැන කියන්නේ? අන්න ඒක තමයි වැදගත්ම කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මායයට ළඟා වෙන්න බැරි තැන තමයි ගැඹුරු මානසික සමාධියට, ඒ කියන්නේ ධානා මාර්ගයට හිත යොමු කිරීම. ධානා මාර්ගය. ඔව්. මුලින්ම විතර්ක ਵਿਚාර එක්ක ඇතිවෙන ප්‍රීතිය සුවේ තියෙන පළමු ධානයේ වගේ තත්යකට හිතපත් කරගන්නවා. කරනවා. එතන ඉඳලා ක්‍රම ක්‍රමයෙන් හිත දියුණු කරගෙන විතර්ක ਵਿਚාර නැති සමාධියෙන් හටගත්ත ප්‍රීති සුඛයේ තියෙන දෙවෙනි ධානයට. ඊළඟට ප්‍රීතිය තික්මවපු ඉපේක්ෂාවෙන් සහ සිහියෙන් යුතුව කායික සුවේ විඳින තුන්වෙනි ධානයට අවසානයේදී දුකත් සපත් දෙකම සම්පූර්ණයෙන් නික්මවපු උපේක්ෂාව සහ පිරිසිදු සිහිය විතරක් ඉතිරි වෙන හතරවෙනි ධානය දක්වාම ගමන් කරනවා. ඒ කියන්නේ හිත බොහොම සියුම් ශක්තිමත් මට්ටමකට යනවා. ඔව්. එතනින් නවතින්නෙත් නැ තව දුරටත් ගිහින් අර රූපාවචර තලත් ඉක්මවලා ආකාශය අනන්තයි ආකාසානං ඡායතන විඥානය අනන්තයි විඥානං ඡායතන කිසිම දෙයක් නෑ ආකින්චඤ්ඤායතන සංඥාවකුත් නෑ සංඥාවක් නැතෙත් නෑ නේව සංඥානා සංඥායතන කියන අරූපාවචර සමාපatti වලට හිත යොමු කරනවා හරිම ගැඹුරුයි ඔව් අවසාන ඉලක්කය තමයි මේ සමාපත්තිත් හරහා ගිහින් සියලු සංඥා සහ වේදනා නිරුද්ධ වෙන අතිශය සියුම් තත්වයට සංඥා වේදිතී නිරෝධයටපත් වෙලා ප්‍රඥාවෙන් ඒ කියන්නේ නුවණින් කෙලස් මුලින්ම උදුරලා දාන එක. ආශ්‍රව ක්ෂය කරනවා කියන්නේ ඒකට. ආ එතකොට තමයි සම්පූර්ණ මිදීම. ඒක තමයි. එතකොට තමයි මායාව සම්පූර්ණයෙන්ම අන්ධ කරලා උගේ බල පරාක්‍රමෙන් උගේ බැල්මෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න පලාන් වෙන්නේ. අන්නේ ධාන සමාපatti සහ විදර්ශනා ප්‍රඥාව කියන මානසික තල තමයි. මායාට බැල්මක්වත් හෙලන්න බැරි අර හතරවෙනි මුවන් රංචුව හිටි ආරක්ෂිත කලාපය. හරිම පැහැදිලි. ඉතින් අහගෙන එන්නකොට තේරෙනවා මේ නිවාප සූත්‍රයේ උපමාවෙන් අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා විශේෂයෙන්ම අර පංචකාම ගුණ කියන මායාවේ උගුල් කොයිතරම් සූක්ෂමද ඒවයින් මිදෙන්න මිනිසු දරන විවිධ උත්සාහයන් ඇයි අසාර්ථක වෙන්නේ කියන එක. ඔව් පළවෙනි රංචුව වගේ කෙලින්ම ඇලෙන එක. දෙවෙනි රංචුව වගේ අන්තයට ගිහින් ප්‍රතික්ෂේප කරන එක. තුන්වෙනි රංචුව වගේ උපායශීලී වෙන්න ගිහින් වැරදි දෘෂ්ටිවල පැටලෙන එක. මේ ඔක්කොම අසාර්ථකයි. ඒකනේ. සැබෑ ගැලවීම තියෙන අර හතරවෙනි රංචුව වගේ සිහියෙන් නුවණින් යුතුව මායයට ළඟාවෙන්න බැරි අර ගැඹුරු මානසික තලයන්ට ධානා සමාපatti වලට හිත දියුණු කර ගැනීම තුලමයි කියලා තමයි මේකෙන් පෙන්වා දෙන්නේ. ටු වගේ වෙන්න පුළුවන්. හ්ම්. ඒවත් උගුල් වෙන්න පුළුවන්. ඕ. ඒකින් තමන්ගේ ජීවිතේ යම්කිසි ගැඹුරු අරමුණක් ඒක මොකක් වුණත් ඒ අරමුණ කරා යන ගමනේදී මේ වගේ බාහිර දේවල් වලින් එන අර මාර බලවේග වලට අසු නොවි ඉන්න පුරුවා Tamanට මනන්න වුණු අර ළඟාවිය නොහැකි තැන මොකද්ද කියලා ටිකක් හිතලා බලන්න. මේ උපමාව අපිට කදිම ඉඩක් සලසනවා. ඒක නම් ඇත්ත. Tamanගේම ආරක්ෂිත මානසික කලාපයක් හදාගන්න එකේ වැදගත්කම මේකෙන් හොඳටම තේරෙනවා. හරිම වටිනා සාකච්ඡාවක්. ඔව් එට්ටෙන්